අපිට මතක තියෙන්නේ හදවතට මිහිරක් දැනුණා. බලන්න හිතලා මතකද ඔබට ඒ රසය? හරි. ඒ ග්‍රැමෆෝන් යුගයේ ගීතයක්. අමරණීය මතක සුවඳ සුවඳ අමරණීය මතක සුවඳ සුවඳ මිතුරනේ ඉන්නේ සුවහසත් ශ්‍රී ලාංකික ජනතාවගේ හදවත තුළ විරාජමානව හිටපු අග්‍රගණ්‍ය ශ්‍රේෂ්ඨ නිලි රචන ගී රචන විදිහට අපිට සලකන්නට පිළිවන් ඇය අපේ හදවතින් කිසිදාක මකී නොයන ආදරණීය නිර්මාණකාරිනියක් විදිහට සිහිපත් කරවා ගන්න පිළිවන්කම ලැබෙනවා මෙරට ජනතාවගේ හදවතේ ගීතෙන් රසමැවූ ඒ වගේම ඇගේ රංගනයෙන් අපේ මතකය ඒ රංගනයට වශී කර වූ ආදරණීය චරිතය විදිහට අපි ඇයව හඳුනා ගන්නවා. ඇය ලාංකීය සිනමාවට ආලෝකයක් වුණා. ඒ වගේම ඇයගේ හඳ, ඇයගේ රුව ලාංකීය සිනමාවට ආභරණයක් බඳුයි. ඇය අන් කවරෙකුවත් නෙවෙයි දේශී රාසම්මා ඩැනියෙල්ස් විදිහට අපි හඳුනා ගන්න රුක්මනී දේවී. යුගයක් බබල වූ ස්වර්ණමය ගීතයේ විදිහටත් ඇය පිළිබඳව අප හඳුනා ගන්නවා. අපි අද අපේ අමරණීය මතක සුවඳ වෙන් කරන්නේ ඇගේ ගී හඬ වෙනුවෙන්. ඇයට උපහාරයක් විදිහටයි අද අපි අමරණීය මතක සුවඳ වැඩසටහන වෙන් කරන්නේ. 1923 ජනවාරි මාසයේ 15 වෙනිදා උපත ලබන්නේ 1978 ඔක්තෝබර් මාසයේ 28 වෙනිදාවක අපේ හදවතට වේදනාවක් එක්කරමින් ඇය ජීවිත සිනමාවෙන් සමුගෙන යනවා. නමුත් මේ කාල පරිච්ඡේදය තුළ ඇය අපට ඉතිරි කරපු ඒ රසාත්මක දේ අදට බොහොම ආදරයෙන් රස විඳින. ඒ නිසා අද අමරණීය මතක සුවඳ රස විඳින ඔබට ඇයගේ මේ හඬ තුළ ඒ දැනුණු ආදරණීය බව දැනේවි කියන විශ්වාසය තිබෙනවා. බොහොම සතුටින් අමරණීය මතක සුවඳ වැඩසටහන රස විඳින හඬ තනිය ඔබට ඇගේ ගීතාවලිය රසව දෙන්න බොහොම සතුටින් ආරාධනා කරනවා. තිලක් මාතා. අන්දරද අප හදවත් සසල කර සිංහල සිනමාවේ අගරජිනිය ගැන තමයි ඔබ ඉවරණය කළේ. මේ ගීත කෝකිලාවේ නියතමානීත්වයේ සංකේතය. කවදත් අපි ආදරෙන් අමතන සීන දෙව්දුව දේශි දැනියස් රුක්මනී දේවි වසර 13 දී මුල්ම ගායනය ඉදිරිපත් කළා. ඒ 1936 ඇය පල්ලියේ ගීතිකා කණ්ඩායමට ගායනා කරන දුටුව රූපසිංහ මාස්ටර්. ඇය වඩගා ගත්තා. ඒවකටත් ඇය ළමා දෙරියක් මේ ගීතයට යොමු කළා. මේ හින්දි තනුවක් කරන උනත් ගීතේ ජනප්‍රිය වුණා. ඒ තමයි රූපසිංහ මාස්ටර් සමග රුක්මනී දේවී මුලින්ම ගායනා කළ HMV ග්‍රැමෆෝන් තැටි ගීතය. අපේ බුදුන් වහන්සේගේ මුදුන් මල්කඩ අපිට සිහිපත් වෙන ශ්‍රී බුද්ධගයා විහාරය. එමනම් අපි රස විඳමුද රුක්මනී දේවී රූපසිංහ මාස්ටර් සමග ඒ මුල්ම ගීතය. ीति මුලින් වෙතකදී විදුරතුනේදී මුනි රාදා මේ මා බෝධි වෙතකදී විදුරතුනේ විදිහට තමයි ඇගේ මුල්ම ගීතයේ රසය අපට විඳ ගන්න ලැබුණේ ඒ මුල්ම හඳින් ඇය ගායනා කරපු ඒ මතකයත් එක්ක අපිට ඇය ගායනා කරපු සුවහසක් ගීත අතරින් ඉතාම රසබර ග්‍රැම්ෆෝන් යුගය තුල ඇය අපට දායාද කරපු ගීත කිහිපයකින් තමයි අද මේ වරිස්මාන රසවත් වෙන්නේ අපි යමු මේ හිමිදිරියේ අපිට ඇසෙන ඇගේ හඬේ තිබෙන රසවත් හඳුන්වන්නේ අනුරාධ මේ ගීත දෙක අතර තුර විශේෂත්වයක් තියෙනවා. ඒ අවුරුදු 13 36 දී ගායනා කළ මුල්ම ගීතය ඒ වගේම රුක්මනී දේවී ගීත ශ්‍රේෂ්ඨයේ රජිනක් බවට පත් වී 70 දශක ගීතිනු. මේ ගීත දෙක මෙතෙන්ට ඇති සංසන්දනය කරේ අන්න ඒ නිසයි ඒදා රූපසිංහ මාස්ටර් සමග 70 දශකයේ නෙවිල් ෆොනෑන්ඩ් සමග රුක්මනී දේවී ගායනා කළා. ජනප්‍රිය ගීතයක්නේ ෆිලිප්ස් ඇරියගේ මේ රොක්මණී දේවි සමඟ නිවිල් වන बरही में प्रिय कोई बद समरिए නිදි බමරුන් පරදාහර මම ඔබ වෙතටම දුවමි ලාහිරු රසවල බබලන ඔබේ සතු දෙක මම සිප ගනිමි සංසාරින් සුබ කෙරුණම් සාව ඔබේ කිසේ සමමි රන් විමනකෝ කරහි මිදිරියේ કોઈ බද සමනවි ජන්නේ හිරුවේ මල්පෙදී අකරැඳි පිළිබිඳුවේ කොට ඔබෙන් ඌව පිරිමදිමි මල්වල රොන්ගෙන එමහා මුසුකුන රස කරේ කොවමි මල්ලතරින් මම මොනම මලම් නේද ඔබ වෙත එය හුදමි ඒ සැමටම ශ්‍රී බුද්ධගයා විහාරයේ කියන ගීතය ගායනා කිරීමත් එක්ක ඇයට තවත් ගීත ගණනාවක් මේ ග්‍රැම්ෆෝන් ගීත විදිහට උදා ගායනා කරන අවස්ථාව හම්බ වෙනවා සතනේ සංසාරේ තේතන් දිනෙතින මේ භවයේ අනිත්‍ය පොන්සඳපාන පූර්වේතනාගේ පාපයක් සියලු දෙකීත එයාත් අපි තාම ජනප්‍රිය වුණු එච්.එම්.බී ලේබල් එකට මුකුත් උනොත් ඇති අතර අපිට සලහන් කරන්න පුළුවන්කම ලැබෙනවා. අනුරාධ එදා වෙසිබර දිනයක්. දිනේ ඔක්තෝබර් 28 මිදිරි උදෑසන හරියටම කියනවා නම් උදේ 6 පස් වෙලා විනාඩි 10. ඔවුන් ගමන් කළ මෝටර රථේ තොඩැල්ල පසු කර පමණයි මේ ඡේදවාචිකී සිදුවුනේ. වසර ගණනාවක් අප හදවත් ජීවිත ශ්‍රේෂ්ඨ අමන්දානන්දයට පත් කළ ඒ සොඳුරු ගී හැඩ සදාකාලිකව අපෙන් වෙන් වී ගියා. අපි ශෝක වුණා. මුළු රටම ශෝක වුණා. එදා මේ සිද්ධිය දේශවන් වලට දැගුණු විගස. රචනා කළේ මේ ගීතේ ඉබින් හර්බර්ට් සෙන්විරත්න සංගීතෝත්කලයේ ශේෂ වේදා එච්.එම්.වී ග්‍රාම පොන්තටිගද අසහ ගීත කෝකිලාවි රුක්මනී දේවි අපි විශේෂ වැඩසටහනක් විදිහට අමරණීය මතක සුවඳ වැඩසටහනින් රුක්මනී දේවියට උපහාර පිණිස අය ගැයූ ගීතාවලියක් තමයි මේ විදිහට රස විඳින්න ඉන්නේ. මම හිතන්නේ මේ මුල්ම හඬේ තියෙන රස මිහිර බෙද ගන්න පිළිවන්කමක් ලැබෙනවා විතරක් නෙවෙයි ලාංකීය නිලි රචන ගී රචන විදිහට ඇතබූ මේ ආදරණීය ප්‍රවේශය අපට බොහොම සතුටින් සිහිපත් කරන්න පිළිවන්කම ලැබෙනවා 0662 600 0662 600 අපේ දුරකථන අංකයෙන් කරවා තිබෙන ඔබලි කතා කරන්න. ඉලක්කමක් අපි දැන් සූදානම් වෙන්නේ තවත් ඇගේ අමරණීය ගීතයක් රස වෙදින්න ඊට පෙර ඇගේ හඳපත ඒකත් රස වෙදින්න අවස්ථාව අපි හදලා දෙන්න කැමති අය කොහොමද මේ ශ්‍රේෂ්ඨට පිවිසුනේ කියන කාරණයක් ඇගේ හඳින්ම දැනගෙන අපි මේ ගීතයට යමු ඇතම අනුරාධ අපිට ලැබුණ ඇගේ හඬපඩියක් ඉස්ම නාලිකාවක මේ හඬපඩිය ප්‍රචාරයේ නොවන බව මට විශ්වාසයි. ඊටාත්ම දුර්ලභ හඬපඩියක් රුක්මනී දේවී කියන අග්‍රගණේ ගායිකාව ඒ වගේම නිලි රජනගේ හඬ. ඇය ගීත ශ්‍රේෂ්ඨයට යොමු වුණ ආකාරය තමයි මෙන් පැහැදිලි වෙන්නේ. ඉන් පසු යන ගීතයත් 1952 ගෙන් මුල්ම ගායනයක් චිත්‍රපටි ශිෂ්ටේ උමත විශ්වාසයේ රචනා කළේ හෙබටින් සෙනවිරත්න ඒ ගීතය රචනා කළේ එස්.එස්. වේදා අපි එහෙනම් ඒ හඬපටියට සවන් දී ගීතයට සවන් දෙමු. මම පොඩි කාලේ ඉතම ගීතවලට ගායනය කළා. ඉතින් ඒ වගේ මට අවස්ථාවක් ලැබුණා සුපසේ මාස්ටර්ගෙන් ගීත සැටිවලට නගන්න. ඉතින් එහෙම කාලයක් يعني මුගුන් පෙත්තකට නැගලා වගේ ගීත සැටිවලින් ඉස්සත් චිත්‍ර සැටිවලින් ඊට පස්සේ කාලයක් يعني ඒ තිබුණ විදිහටම කාලයක් තිබුණේ. ඒනත් මේ මේ අවුරුදු 40 මේ උත්සවය පවත්වන්න මට නම් හිතට ආපු නැති දෙයක්. මම මේ රෝටි අමරසිංහ මහත්මයා මෙන්න ගියුණා ඉන්න ડોક્ટર බර්ටි අමරසිංහ මහත්මයා මගේ හොඳ යාළුවෙක්. ඉතින් එයාගේ හිතේ තිබුණා තියෙනවා. ඉතින් මම මෙහෙලා කතා කර කර ඉන්නකොට කිව්වා මේ මෙච්චර කාලයක් මෙහෙම දේශයක් මෙහෙම දෙයක් කරේ ඇයි මේක කරන්නේ නැත්තේ කියලා. මම කිව්වා අයියෝ ඔක හරි කරදරයක් වෙන්න පුළුවන් නේ ඔය කින්දුත් අවිශ්වාසයක් හොයලා එයා ඒව කිසි ප්‍රශ්නයක් නැතුව මම කරන්නම් කියලා එයා තමයි මට අත දුන්නේ අදහස් දුන්නේ මේකට. සුදට සුදේ සිරිය දිලේ කුණපඳේ සුදට සුදේ සිරිය දිලේ කුණපඳේ ඊත ගයා පීනම පෙර සාගරේ සිරිය දිලේ කුණපඳේ සුදට සුදේ සිරිය දිලේ කුණපඳේ සුදට සුදේ සිරිය දිලේ කුණපඳේ Thank you. ರಂಚುರಂಚುಭೃಂಗಚಲ ಮಲ್ವನಿ ರಂಚುರಂಚುಭೃಂಗಚಲ ಮಲ್ವನಿ ಅಪಟ ಹೊರನ್ ಮಲ್ಪಿನಿ ಬೇಕುಂದಿಯೇ ಅಪಟ ಹೊರನ್ ಮಲ್ಪಿನಿ ಬೇಕುಂದಿಯೇ මල්පැති විසරේව මං තමාරුදේ මල්පැති විසරේව මං තමාරුදේ පිරිය දිලේ පුන් කඳේ కోమల రుచిరాణి నరసి కోమల రుచిరాణి జీవితయే మనదం కాలయే జీవితయే మనదం కాలయే దిగుమత ప్రీతియని మేలవే దిగుమత ప్రీతియని మేలవే తిరిగి లేకుంటే ඔබට සුද සිහිය දිවිය පුන්තඳේ ගීත ගයා පීනන පින් සාගරේ සිහිය දිවිය පුන්තඳේ ලොකුනි දේවිය වේදිකාව මත මහා දුෂ්කරය නාට්‍යයට කරපු නිලියක් ගායිකාවක් විදිහට අපිට මුල් කාලයේදී හඳුනා ගන්නට පුළුවන්. පසුව ඒ සියල්ල ජයග්‍රහණය කරමින් චිත්‍රපට ශාස්ත්‍රයට පිවිසෙනවා. පළමු කතානාද චිත්‍රපටය හරහාත් ඒ වගේම එතනින් පස්සේ චිත්‍රපට විශාල ප්‍රමාණයක ඇයට රංගන දායකත්වය ලබා දෙන්න හැකියාව ලැබෙනවා. දෛවයෝගී කඩවුණු පොරොන්දු මුතු විශ්වාසය හදිස්සි විනිශ්චය කපටි ආරක්ෂකයා වැරදුණු කුරුමානම සමියා පිටින්දගේ දෙවියාය මේ ආදී චිත්‍රපට ගණනාවක් අපිට නම් කරන්න පුළුවන්. ඉන් ඇය ලද පන්නරය තුළ සිනමාව තුළත් ඇගේ හඬ වගේම ඇගේ වංගන කාර්යයක් අපිට බොහොම ආදරෙන් සිහිපත් කරන්න පුළුවන්. අද 56 දශකයේදී සිරපටිය තිරගත කළ දොස්තර. නමුත් මේ දොස්තර චිත්‍රපටි ගීතයක් මෙතෙන්ද ඇතුළත් නොවුනත් මේ ප්‍රකාශය කිරීම මේ විශේෂ සිද්ධියක් නෝරේ රම්බඩ පාසල තමයි මේ පරිගත කිරීම කළේ ඒ විවෘත රථයක බටම් සෙනවිරත්න රුක්මනී දේවී ගමන් කළා රථේ පාරෙන් ඉවතට පැනලා පැනලා ගස් දෙබලක හිර වුණා ඒ ගස් දෙබලේ හිරවීමෙන් තමයි ඒ අඩි 400 ඇතුළට ගියා නම් එදා තමයි 50 ගණන්වලදීම රුක්මනී දේවීත් ඔබට ජීවිතෙන් සමුගන්නේ නමුත් තවත් වසර ගණනාවක් ඔවුන්ගේ සිනමා රංගනයේ රස විඳීමට අපිට අවස්ථාව ලැබුණා ඒ ජීවිත දෙකම බේරගත් නිසා ඒ විශේෂ සිදුවීමක් අපේ ශ්‍රාවකයෝ ඒ වගේම අපේ ප්‍රේක්ෂකයෝ මේ ගැන නොදන්නා නිසා තමයි මේ සිදුවීම අපි සිහිපත් කළේ. අපි ඊළඟට යන ගීතයන් රද ඒත් පෙම් යුග ගීතයක් රචනා කළේ රොබර්ට් එම් සෙනවිරත්න ගායනා කළේ ධර්මදාස වල්පොල සමඟ රුක්මනී දේවී ගීත සංගීතවත් කළේ ආර්.චන්ද්‍රසේන. ගීතෙන් හඳ ආසාතේ ආදිනේ මර රමණී තෙම්බඳ ආසාතේ ආදිනේ මාලයේ ආදරේ පාවේ මාලයේ ආදරේ පාවේ අපි නාමු ගිලේ me ප්‍රේම රාජාවේ ඔබ මගේ ප්‍රේම රාජාවේ මිත්‍රණිය ලාංකීය ප්‍රේක්ෂකයන් අතර පමණක් නෙවෙයි විශේෂයෙන්ම ಭಾರತයේ ප්‍රේක්ෂකයන් අතර පවා ජනප්‍රියත්වයට පත්වන ඇගේ රංගන කාර්යයගේ මට ලකුණා උදාහරණයක් විදිහට ෆිල්ම්ෆෙයාර් සංග්‍රහයේ පිටකවරේ එදා මෙදා තුර සවසන්නට වරම් ලද එකම ස්වඩාන්තික නිදේ බවට පත් වෙන්නේ ඇය 1950 වසරේ ජූලි කලාපේ තමයි හයට මේ අවස්ථාව උදා වෙන්නේ විශේෂයෙන්ම ඇතුළතම නිර්හංකාරකම දක්ෂතාව හැකියාව ශිල්පා වාර්තාකරුවන්ගේ ප්‍රශංසාට ලක් වුණා කියලා සඳහන් වෙලා තිබෙනවා. ඉතින් ඒ ගෞරව ආදරයට පවා පාත්‍ර වෙන්නට හැකියාව ලැබුණු මේ සුවිශේෂී කාරණේකේ ගීත අපි රසවිඳින්න අද අමරණීය මතක සුවඳ තුළ ඇඳලා ඉන්නේ. අද අපි ඊළඟට තෝරගන්න ගීතය තමයි 1940 දශකයේ තම ජනප්‍රිය වුණු ගීතයක්. මේ රචනා කළේ මාසන ඇල්බර්ට් කියන WD ඇල්බර්ට් කියන ගීත රචකයා සංගීතවත් කළේ ඒ යුගයේම රූපසිංහ මාස්ටර්. මේ සිරි නිවන් සප සපදි කියන ගීතය රුක්මනී දේවී 40 දශකයේ ගායනා කළ. ඒ තම ජනප්‍රිය ගීතය. දිලිප් කුමාර් දේවානන්ද සහ නර්ගිස් වැනි ಭಾರತೀಯ නරුණියන් තමයි රුක්මනී දේවියගේ එවත් බෙහෙවින්ම ප්‍රිය කරපු නළුනිලියන් බවට පත් වෙලා හිටියේ. එක්තරා මේ ඉන්දිය සංචාරයකදී හින්දි සිනමාවේ දරන්තේකුණු රාජ් කපූර් රුක්මනී එඩියුවරට මේ තුලක් මත භෝජන සංග්‍රහයක් පවා පවත්වලා තියෙනවා. ඒ වෙලාවේ රුක්මනී මහත්මිය ආදමී රුක්මනී දේවිය කියලා තියෙන්නේ තමන්ගේ ප්‍රියතම හින්දි නිලේ බවට පත් වූ නර්ගිස්ගෙන් මේ ලැබුණු භෝජන සංග්‍රහය තමන්ගේ ජීවිතයේ තමන් ලැබූ දුලබ අවස්ථාවක් විදිහට එය සිහිපත් කරලා තියෙනවා. අනුරාධපුර ඉතිරි එතනින් ඉතුරු ටිකට මම එනවා. ඒ අවස්ථාවේ ජනප්‍රියම රංගන ශිල්පී ಭಾರತේ අශෝක් කුමාර් ඒ ස්ථානට ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා මේ පිය සම්භාෂණයේදී ගීතයක් ගායනා කරන්න සූදානම් වුණාලු රුක්මනී දේවී. අශෝක් කුමාර් කිව්වලු ඔබ ගීතයක් ගායනා මේ අවශ්‍ය අවශ්‍ය නැහැ. නමුත් ඔබ කතා කරන විට ගීතයක් ගායනා කරනවා වඩි. ඒ නිසා මම ඔබට සුබ පතනවා කියලා. එතුමා ස්ථානින් ඉවත් වෙලා තියෙනවා මේ සම්භාෂණය. අන්න එයත් විශේෂ සිදුවීමක් එවැනි ප්‍රකට රංගන ශිල්පියෙක් උත්තර ಭಾರತයේ රුක්මනී දේවී ඇගීම සම්බන්ධ ආදම අදන වදින්නේ යකෝදරා අද අඳන වදින්නේ යකෝදරා සවන් නිවන නිවන් පවන පවන් හමන ගුවන් අරණ රංගිරි ශ්‍රී ලංකා මිතුරනි අද අපි විශේෂ වර්ෂණන පිළියෙත ආදරණීය රුක්මන් දේවිය ගායනා කරපු ගීත වලින් තමයි අපේ වැඩසටහන අපි රසවත් කරන්නේ. ඇට උපහාරයක් විදිහට 066 22 63 600 066 22 63 අපේ දුරකථන අංකයක් වෙන් කරවා තිබෙනවා. ඔබට කතා කරන්න අපි ඊළඟ ගීතයට යමු දෙයක් මහත්තයා. මේ ජනප්‍රියම ගීතයක් අනුරාධ කොලොම්බියා ග්‍රැන්ෆෝන් ටැඩිගෙන් තමයි මේ ගීත අපිට උපුටා ගන්න ලැබුණේ. පරිසරයෙන් හේදයි මේ සීතල රාත්‍රිය. සියල්ලම නිදි. මේ දරුපතියෙක් සෝතල් කරමින් නලවන අවස්ථාවක් විය යුතුයි. ගීත රචනා කළේ රොබර්ට් එම් සෙනවිරත්න සංගීතෝත්කලේ දකුණු ඉන්දියානු සංගීත අධ්‍යක්ෂකවරයෙකු ආර් සුදර්ශන මේ අපේ ආදරණීය ගායිකා රුක්මනී වගේ AAW පෙරේරා රුක්මනී ඉදී වල පිළිබඳව වරක මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරලා තියෙනවා දිලක් මහත්මයා. රුක්මනී ඉදී වැනි යුවලක් රටකට බෙහිවන්නේ ඉතා කලාතුරකිනි. මම හිතන්නේ නැහැ මොනම රටකවත් ඉන්නවා කියලා මුල්ම චිත්‍රපටයේ රඟපෑමෙන් වසර 25කට පසුවත් චිත්‍රපටවල ප්‍රධාන චරිත රඟපාන යුවලක්. ඔවුන්ගේ මේ දීර්ඝ ගමනට හේතුව ඔවුන් තුල ඇති උසස් ගති ගුණයි කියලා ඔහු කියලා තියෙනවා. එතකොටම දේශයට කියන්නේ නිහතමානීත්වයේ සංකේතයක්. හෙළගී සංචිතේ ඒ වගේම හෙළ සිංහල ගී සිනමාව පෝෂණය කළේ ඇගේ ඒ රිදී සීනුවක් වඳු මිහිරි හඬි. එම් සීනමවන මේ රාත්‍රී ඒ ව්‍යායාමයේ රිද්මය සමග ඔබ අවදීන් බව මට විශ්වාසයි. කරුණාරත්න අබේසේකර ශූරින්ගේ රචනය සංගීතවත් කළේ මොහමඩ් සාලි. 1960 දශකයේ තමයි මේ ගීතය ඉතාමත්ම ජනප්‍රිය වුණේ. අදත් ඒ ජනප්‍රියත්වය එලෙසම පවතින බව මට විශ්වාසයි. මේ රුක්මනී දේවී සමග ගීත ලෝකයේ අනංග රාජයා යන විරුදාවලියලත් එච්.ආර්. ජෝතිපාල සුකුණි දේවීට උපහාරයක් විදිහට යද මේ අමරණීය මතක සූදින් මේ ගීතාවලිය රසවිඳින්න ඔබට අවකාශය සලසා දුන්නේ. බොහොම ස්තුතියි අපේ වැඩසටහන සහ නිෂ්පාදකවරයාත් ලක්ෂණ සේන බැලිකල මහත්මයාට. උසර නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කපකොටුව. මෙන්න සුදු ගන්න කුමගිතේ අපට ඔය දැක ඔළුවෙන් ගී පැදලා ආවෙම නැගියා ඔළුවෙන් ගී පැදලා ආවෙම නැගියා උමුදු කුසුම් මෙලන දෙන්නේ කුතුම් පාලා ආදරයේ සිහිනට බැඳීලා ආදරයේ සිහිනට බැඳීලා මගේ හිතේ මනස පිපිආවා පෙනුනේ දකට එදැසෙන්න සඳ නෙගේ නෙගේ පායා මෙන්න සුදු ගන්න කොමගිතේ රන්නේ තනින්ම මතකේ රන්නේ තනින්ම මතකේ කුරුල්ලේ කුඩෙන් දන්තිමා මෙන්න සුදු ගන්න කුමගේ තේක කුමිල් ජලේ දිලේ දිලේ ඡායා කුමිල් දිලේ ගතට උදේ ಸಾಂಬರುಳೆ ಪರಮನಿಂದ ಮಧುಕೇಳಿ ಗಣಿಯತಿ ತರು ಅಂಬರುಳೆ ಪರಮನಿಂದ ಮಧುಕೇಳಿ ಕೈದನಿಯೇ ಒಬ್ಬರು ಜೀವನಿಯೇ ತನಸೀನಿ ඇත්තට ඔය සත්‍යකමද ඒක නින්න සුදු ගන්න කුමගේ තෑත සුනිල් ජලේ දිලි දිලි ඡායා කුමගේ තෑත ඔය नहीं पाया हिम्मत ये दे